తత్ర కో భగవా භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච වත්තිං සීමානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛනානීති සච්චේච ධම්මේච දමේච සංයමේ සෝචිය සීලාලුයුපෝසතේසු දානේ අහිංසාය අසාහසේ රතෝ නල්හං සමාදාය සමත්තචාරී සෝතේන කම්මේන දිවං අපක්කමේ සුඛංච කිද්දාරතියෝ ච අන්නුභී තතෝ චවිත්වා පුනරාගතෝ ඉද සමේහි පාදේහි පුසී වසුන්දරං තී සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි මේ වෙසක් කාලයයි වෙසක් කාලය ලෝකවාසී ඊටාම වැඩි ජනකායක් වෙසක් වශයෙන් පිළිගන්නා කාලය වේ වෙසක් උත්සවයක් හැටියටත් වෙසක් මහජනයාට ප්‍රයෝජනවත් දිනයක් හැටියටත් වෙසක් උසස් ගුණධර්ම දියුණු කරන දිනයක් හැටියට වෙසක් ලෝකානුකම්පාව ලෝකයේ කෙරෙහි මෛත්‍රය ලෝකයේ කෙරෙහි කරුණාව ලෝකයේ කෙරෙහි දයාව ලෝකයේ කෙරෙහි අනුකම්පාව පැහැදිලිව පුළුල්ව ඉරහඳ එළියෙන් පැතර වූ දිනයේ ලෙසත් ලෝකයාගේ ඊට විශේෂ පිළිගැනීමක් තියෙනවා මේ වෙසක් කියන දිනය වසකට එකවරයි උදාවන්නේ. එක් වර්ෂයකට එකවරයි වෙසක් හම්බ වෙන්නේ. අනිත් අනිත් මාසවලට ඒ ඒ මාසවල නමින් වෙසක් ඒ ඒ මාසවල නමින් ඒ ඒ මාස හා දින ව්‍යවහාර කරතත් වෙසක් යන නමින් ව්‍යවහාර වන්නේ වර්ෂයකට එක දිනයයි. ඒ දිනයට යෙදුණු ආශ්චර්ය අද්භුත කාරණා නිසා වෙසක් දිනය ඊටාම උදාර වෙනවා. බුද්ධෝත්පාද කාලයක් කියන එක හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒක කලාතුරකින් හම්බ වෙන්නේ දුර්ලභංච manussත්තං බුද්ධ පාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පත්‍ති සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන මේ කාරණා වලින් බුද්ධ පාදෝච දුර්ලභෝ ලෝකයේ තියෙන දුර්ලභ කරුණු අතරින් බුද්ධෝත්පාදය තමයි තාම දුර්ලභ කාරණේ මේ දුර්ලභ කාරණේ සිද්ධ වෙච්ච දිනය හැටියට අපි ඉතාමත් මෝසස් කොට සලකන්නේ වෙසක් පොය දවස් වෙසක් පොය දවස් මේ වෙසක් මාසයටයි යෙදෙන්නේ මේ වෙසක් මාසයට යෙදෙන වෙසක් පොයේ දවසට හරියටම ලෝතර තථාගත අංගීරස සාක්ත මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේගේ එවත් සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්ති දිනයත් වෙසක් මාසේ පුර 15ක් දිනයක් වීම. ඒ වගේම උන්වහන්සේ ਸਰුවඥතා ඥානයේ කියන මේ අවබෝධය ලබා ගැනීමට බුද්ධත්වයේ ලබා ගැනීමට බුදුබව ලබා ගැනීමට බුදු කෙනෙකු ලෙස ලෝකයට ප්‍රකාශ වීමට යෙදිච්ච දිනයත් හරියට වෙසක් මාසේ පුරපසළොස්වක දිනයමයි. ඒ වගේම ඒ උතුම් ආනන් වහන්සේ ලෝකයට, ජාතියට, රටට, මනුෂ්‍ය වර්ගයාට සියලු දෙනාටම ඊ타ම උසස් බුද්ධ සේවාවක් කරලා අවසානයේහි පිරිනුවන් පාපු දිනය අපවත් දිනයත් වෙසක් දිනයමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ උත්තරීතර කාරණා තුනක් සිද්ධ වෙච්ච එකම දවස මේ වෙසක් දවසයි මේක අරුම පුදුම ආශ්චර්ය දවසක් ඒ කියලා අපි කියන්නට ඕනමක් නිසාද? අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර ආතුව දඹදිව ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලයේ සමහර විට ආගම් මොහක් රාශියක් ආගම් ගණනාවක් තුනා එකක් නෙවෙයි දෙකක් නෙවෙයි 62ක් ආගම් තිබුණා. ආගම් 62ක් තිබිච්ච මේ මහා ඉන්දියාවේ මහා ಭಾರತයේ මහා ජම්බුද්වීපයේ ආගම් 62ක් තිබිච්ච මේ කාලයේදී බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉපදිලා පිරිනුවන් පාල මේ කාරණා කීපයක් සිද්ධ වුණේ මේ එකම දවසේ. එකම දවසේ කියලා කියන්නේ වෙසක් දවසේ. වෙසක් මාසේ විසානකතෙන් උදා වෙන වෙසක් මාසේ එකම දවසේ මේසා විශාල කාරණා රාශියක් සිද්ධ වුණා. ලෝකේ ආගම් ශාස්ත්‍රුන් වහන්සේලා කිසිම කෙනෙකුට හොඳට කල්පනා කරලා බලන්න ඕන කෙනෙකුට කියවන්නට බලන්නට නිදහස තියෙනවා දැන් ලෝකේ ආගම් පිළිබඳ. තුනාත්මක ආගම් නොඑක් විදිහේ නොඑක් භාෂාවලින් නොයෙක් ග්‍රන්ථ මගින් නොයෙක් ප්‍රචාරක මාධ්‍ය මගින් නොයෙක් ජන සංවේදන මාධ්‍ය මගින් නොයෙක් ආගම් ප්‍රචාරය වෙනවා. විවිධ භාෂාවලින්. සමහර විට එක ආගමක් භාෂා 50කින් 60කින් 100කින් 200කින් ලියාපු ආගම් තියෙනවා. සමහර ආගම් තියෙනවා භාෂා 10කින් 15කින් ලියාපු ආගම්. මේ අතරත බුද්ධ ආගමත් නොයෙක් භාෂාවලින් ලියලා තියෙනවා. ඒ ලියලා තියෙන ආගම් අතරත ශාස්ත්‍රුන් වහන්සේලා මහත් රාශියක් ඉන්නවා. මේ සියලුම ශාස්ත්‍රුන් වහන්සේලා උන්වහන්සේලාගේ උත්පත්තිය පිළිබඳව උන්වහන්සේලාගේ දේවත්වයේ හෝ ශාස්ත්‍රත්වයේ ලැබීම පිළිබඳව උන්වහන්සේලාගේ මරණය පිළිබඳව එකම දිනයක් ලැබිච්ච ශාස්ත්‍රුන් වහන්සේ කවුදයි කියලා අද වගේ දවසක කල්පනා කිරීම ඉතාමත් හොඳයි. මධ්‍යස්ත ලෝකයා විසින් ආගම් ගරු කරන, ආගම් ගරු නොකරන, විද්‍යාව ගරු කරන, විද්‍යාව ගරු නොකරන, ලෝකය පිළිබඳ ගරු කරන, ලෝකය පිළිබඳ ගරු නොකරන ඕන කෙනෙකුට ආගම් පිළිබඳ කියවීමට කිසිම බාධාවක් නැහැ. නිදහසක් විශේෂයෙන් බුද්ධ ආගම පිළිබඳ කියවීමට කිසි බාධාවක් නැහැ. නිදහසක් තියෙනවා. ඒ නිදහසේ මේ වෙසක් දවස වගේ නැත්නම් වෙසක් සතිය වගේ වෙසක් කාලය වගේ කාලයක එබඳු ආගම් පිළිබඳ තුලනාත්මකව කල්පනා කිරීමට බුද්ධිය දියුණු කිරීමට කියවීම ඉතාමත්ම හොඳයි. එහෙම කියුණ අය හුඟක් හිඟයි. කලාතුරකින් මහ බුද්ධිමතුන් ඉන්නවා නොඑක් ආගම් පිළිබඳ කියවලා, නොඑක් දර්ශන පිළිබඳ කියවලා, නොඑක් විද්වතුන්ගේ කෘතීන් පිළිබඳ කියවලා දැනගත්ත උදවිය, දන්න උදවිය, භාෂා භාෂා ශාස්ත්‍ර දියුණු කරගන්න උදවිය, බුද්ධිය දියුණු කරගන්න උදවිය මහත් රාශියක් වෙනවා. ඒ රාශිය අතරත බුද්ධාගම පිළිබඳ කියවලා දැනගන්න උදවියක් ඉන්නවා. කිසිම ආගමක කිසිම ශාස්ත්‍රු කෙනෙක් එකම දිනයක හඳ පිරිච්ච 15 දවස් 15ක දවස් ඉපදුනා බුදු වුණා පිරිනුවන් පාව කියන මේ කාරණා තුනම සිද්ධ වෙච්ච ශාස්ත්‍රු කෙනෙක් ලෝක ඉතිහාසයේ ශාස්ත්‍රු ඉතිහාසයේ කොතනකවත් තියනවද කියලා කල්පනා කර බැලීම මධ්‍යස්ත ලෝකයාගේ යුතුයකම. එහෙම කල්පනා කරපුවම දැක්කොත් කොතන හරි කාට හරි තියනවා කියලා. අන්න එතෙන්ද නිගමනයකට බහින්න ඕනේ. බුදුහාමුදුරන්ගේ පහළ වීම ආශ්චර්යයක් නොවේ කියලා. බුදුරජාන් වහන්සේගේ බුදු වීම ආශ්චර්යයක් නොවේ කියලා. බුදුරජාන් වහන්සේගේ පිරිනුවන් පෑම ආශ්චර්යයක් නොවේ කියලා නිගමනයකට බහින්න ඒ නිගමනයට බහින්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යමත් කාරණා සිද්ධ කරන නිසා. වෙසක් කාලයේදී ඇතිවිය යුතු කාරණා මහත් භාෂයක්. වෙසක් කාලයේ සාමාන්‍යයෙන් ලෝකේ කාටත් වගේ මැයි මාසයේ මලෙන් ඵලෙන් දාන්නෙන් සැප සම්පතින් ගෙවල් දොරවල් වලින් ආඩ්‍යකම් වලින් සතුටු සාමිච්චකම් වලින් ඉබේට වගේ වැඩි දියුණු වෙන කාලයක් හැම ගහකම වගේ මල් පිපෙනවා හැම ගහකම වගේ පළ දරනවා ඉදිච්ච පළතුරු තියෙනවා මේ රට දිහා බැලුවම කොයි රට දිහා බැලුවත් ශස්ත්‍රීක කාලයක් වගේ පේනවා කෝටි 55කට අධික ජනකායක් එකට එකවන්ව ප්‍රීතිමත් වෙලා බුද්ධාලම්බන ප්‍රීතිය ලබන කාලයක් වෙලා තියෙනවා මේ කාලයේහි මහජනයා විසින් බෞද්ධ මහජනයා විසින් කල්පනා කළ යුතු ඉතා උතුම් වැදගත් කාරණා රාශියක් තියෙනවා. ඒ අතරත මේ ගුවන්විදුලි සංස්ථාව මාගෙන් මට ආරාධනා කොට තිබෙනවා ලක්ෂණ සූත්‍රය මාතෘකා කරලා වෙසක් මාසෙත් උදේවරුේ ධර්ම දේශනාවක් කරන්නට කියලා මට ආරාධනා කළා තියෙනවා. ඒ ආරාධනාව බාර අරගෙන ආයේ මේ ලක්ෂණ සූත්‍රයේ මාතෘකාවෙන් ඊටාම කෙටි කොටසක් නිදාන පාඨයක් බුදුන් වදාළ එක වචනයකුත් එහා සමගම බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා දෙකකුත් මේ පිනතුන්ට ඇහෙන්නට මම ප්‍රකාශ කළා. ඒ ඇහෙන්න ප්‍රකාශ කළ ඉස්සර වෙලා මම කියන්නට වීරිය කළා වෙසක් දවසේ තියෙන උතුම්කම. ඒක නිසා මිනිසුන් විසින් ලබාගත යුතු උතුම් අදිස්ථානය, උතුම් අදහස, උතුම් දැනීම මොකද්ද කියලා මට කියන්නට ඕන කළා. ඒ නිසා තමයි ලෝක ආශ්චර්ය අద్భుත පුදුම දේ පිළිබඳ යන්තම් කාරණා කීපයක් මම කිව්වේ. ඒ නිසා මේ සිද්ධිය මේ කාරණේ ආශ්චර්යයි කියලා මට ඔප්පු කරන්න ඕනකම තිබුණා ඒ ඔප්පු කිරීම සඳහා. දැන් මේ ලක්ෂණ සූත්‍රයේහි තථාගත බුදුරජාන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත කාරණා පිළිබඳව උන්වහන්සේටම දේශනා කරන්නට වුවමනාවක් වුණා. හේතුව මේකයි. ලක්කන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන දේශනා කළේ මෙන්න මේ හේතුව උඩයි. ඒ කාලේ වෙනත් ආගම්වල ආගම් ශාස්ත්‍රුන් වහන්සේලා හිටියා. වෙනත් දර්ශනවාදී මිනිසුන් හිටියා. වෙනත් නොයෙක් අන්දමේ විවිධ මතධාරීන් සිටියා. ඒ හිටපු ඔක්කොගේම දැනීමක් තිබුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන අවබෝධයක් දැනීමක් තිබුණා. ඒ දැනීම අවබෝධය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පමණමයි දැනීම අවබෝධය ඒකයි. හැබැයි බුදුරජාන් වහන්සේ දනවදාලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්නට పూర్ව වාසනාවක් పూర్ව කර්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කර්ම ශක්තිය පහළ වීමට කර්ම ශක්තිය ලැබීමට තමන් පෙර ජාතිවල කරපු හොඳ ක්‍රියා තියෙන්න ඕනේ. ඒ ක්‍රියාවල ප්‍රතිඵල තියෙන්නට ඕනේ. ඒ ප්‍රතිඵල වලට සමානකම් තියෙන්න ඕනේ. මෙන්න මේක තමයි ලක්ෂණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ලක්ෂණ සූත්‍රයේ දේශනා කරන්නට උවමනා කළේ බුදුරජාන් වහන්සේගේ අනන්‍ය සාධාරණ වෙන කෙනෙකුට ලෝක වෙන කිසිම කෙනෙකුට නැති ආශ්චර්ය අద్భుත ලක්ෂණ 32ක් තියෙනවා. ඒ 32 බුදුරජාන් වහන්සේ ලෝකයට පෙන්වුවා මේ 32 පිළිටන්නේ මෙන්න මේ જાතියේ මිනිසුන්ටමයි කියලා. බුදුරජාන් වහන්සේ වර්ග දෙකක මිනිසුන් පෙන්වුවා. ඒ වගේ මේක පිහිට ප්‍රධානම ලක්ෂණය තමයි චක්‍රවර්ති රජ වෙන කෙනෙකුට. කලාතුරකින් චක්‍රවර්ති රජ කෙනෙක් ඇති වෙන්නේ. චක්‍රවර්ති රජ කෙනෙකුට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. සර්වඥතා ඥානය ලබන උතුම් බුදු කෙනෙකුට දෙතිස් මහා පුරුෂ ලක්ෂණය පිළිගනවා. හැබැයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණය පිළිබඳ නොඑක් ශාස්ත්‍ර විද්‍යාවල පැහැදිලි කරලා තියෙනවා. මානව විද්‍යා, මනුෂ්‍ය විද්‍යා ආදී විද්‍යාවල දෙතිස් මහා පුරුෂ ලක්ෂණය ගැන නොඑක් කාරණා. විශේෂයෙන් Hindu ආගමේ Hindu දර්ශනවල මේ ලක්ෂණ පුරුෂයින්ට පිටන උතුම් ලක්ෂණ හැටියට පෙන්වලා තියෙනවා. හදයි මේ පුරුෂ ලක්ෂණ 1ක් 2ක් 3ක් 4ක් 5ක් පිටන මිනිසුන් සමහරට ලෝකෙ ඉන්න පුළුවන්. ඉන්නවා. බොහෝ අපාතරක් ඉන්නවා සමහර විට. ලකුණු 32ම පිටන පුද්ගලයෙක් ලෝකෙ පහළ වෙන්නේ ලෝකයේ ඇති වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් පුදුම සිද්ධියක්. ඒ නිසා ඒ පුදුම සිද්ධිය ලෞතර තථාගත බුදුරජාන් වහන්සේගෙනුයි උත්පත්තිය නිසාමයි ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා පළමුවෙනි කාරණා හැටියට ওই ටික මම කියලා තව එකක් කියන්න ඕන වෙන වචනයක්. මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ශාසනයේ බුදුහාමුදුරු වගේම භික්ෂුන් වහන්සේ කෙනෙක් තව හිටියා. බැලු බැලමට සමහර විට බුදුරජාණන් වහන්සේමයි කියලා හිතන භික්ෂුන් වහන්සේ කෙනෙක් තව හිටියා. ඒ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. හරි ලස්සනයි. හරි උසයි. හරි මහතයි. බුදුරජාණන් වහන්සේට වැඩි අඟලකින් පමණ මිටි. ඈත ඉඳලා බැලුවාම සමාන උසයි කියලා කල්පනා කරනවා. මිසක් වෙනසක් කල්පනා කරන්න බෑ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබුණා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ලක්ෂණ 9ක්. ලක්ෂණ 9ක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබුණා. අනිත් වෙන ලෝකේ කාටවත් එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් පිටනවා මිසක් මේ ලක්ෂණ 32ම පිටින්නේ නැහැ. ඒක නිසා ඒක ආශ්චර්යයි, ඒක අద్భుතයි, ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක පුදුමයක්. ඒක නිසා තමා බුද්ධ පාදෝච දුර්ලභෝ දුර්ලභ පුද්ගලයේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි ඒ දුර්ලභ සිද්ධියේදී දුර්ලභ ගණයේ ශාරීරික ලක්ෂණ 32ක් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිහිටියා මේ ශරීර ලක්ෂණ දැක්කම දෙවියන් මිනිසුන් සහිත ලෝකයා වසී වෙනවා දෙවියන් මිනිසුන් සහිත ලෝකයා ඒකට පුදුම වෙනවා පුදුම වෙනවා පමණක් නෙමෙයි දෙවි මිනිසුන් පුදුමයටපත් වෙලා බුදුරජාන් වහන්සේගේ සරණ යන තරම් උන්වහන්සේගේ රූපලාවන්‍යයක් ඒ රූපලාවන්‍යයට උපකාර වෙන මේ පුරුෂ ලක්ෂණ 32 ලක්ෂණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කළා. ලක්ෂණ සූත්‍රයේදී මේ පුරුෂ ලක්ෂණ 32 දේශනා කරන්නට හේතුව බුදුරජාන් වහන්සේගේම අදහසයි. වෙන දේශනාවලදී යමෙක් ආරාධනා කළා යමෙක් ඉල්ලා යම් පිරිසිදුගේ අදහස් දිහා බලලා යම් යම් කාරණා නිසා බුදුරජාන් වහන්සේ අත්පජාසය, ප්‍රඥාසය, පුච්ඡාවසික, අට්ඨපත්තික කියලා මේ විදිහේ ධර්ම දේශනා කීපයක් වර්ග ධර්ම දේශනා කරන වර්ග කීපයක් තියෙනවා. එයින් මේක අත්ත්‍ජාසය බුදුහාමුදුරුවම අදහස් කළා. ලෞතර තථාගත බුදුරජාන් වහන්සේම අදහස් කළ දේශනා කරපු දේශනාවක් මේ ලක්ෂණ සූත්‍රය. මේ ලක්ෂණ සූත්‍රය ඇතුළත් වෙන්නේ වික්ෂංගය කියන මහා සංඝ වලින් එකකට. මේ ධර්ම දේශනාව පාලියෙන් දේශනා කරපු සූත්‍රෙහි පිටු විශාල ගණනක් තියෙනවා. එකක් එකක් පිළිබඳ හරියාකාර කෙලින් පැහැදිලි විස්තරයක් දීලා වික්ෂංගයේහි ලක්ෂණ සූත්‍රය ඊටාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ අයට මේ කාරණා ඔක්කොම කියන්නට වෙලාවක් නොවන නිසා කෙටියෙන් එක එක ලක්ෂණයක් පිළිබඳ සංක්ෂේප විස්තරයක් කියනවා. ඒ කියන විස්තර වලින් වෙන කිසිවක් බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සනයි මෙච්චර උසයි මෙච්චර මහතයි බුදුහාමුදුරන්ගේ ශරීර වර්ණය රත්රන් වර්ණයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛය මෙහෙමයි උන්වහන්සේගේ අෂ්ටාංග සමුපේත භ්‍රමස්වරය මෙහෙමයි කියලා ඒක කල්පනා කරන එක නෙමෙයි ඒ නිදර්ශනයේ උඩ ඉඳගෙන ඒ මාත්‍රිකාව උඩ ඉඳගෙන ඒ මාත්‍රිකාව ගැන කල්පනා කරලා බුද්ධාලම්බන ප්‍රීතියක් ලබා ගැනීමත් බුදු කෙනෙක් වීමට ප්‍රාර්ථනා කිරීමත් බුද්ධාලම්බන ප්‍රීතිය ලබා ගන්නේ මෙබඳු ආශ්චර්යමත් දේ මිනිස්සෙකුට හැදෙනව නේද පිහිටනව නේද පිළිල වෙනව නේද කියලා කල්පනා කරලා හොඳටම හිතන්නට ඕනේ මමත් බුදු වෙම්මා කියන කල්පනාව වෙසක් පොය වැනි දිනයක වෙසක් උත්සවය වැනි කාලයක වෙසක් සතිය වැනි කාලයක හොඳටම හිතන්නට ඕනේ එහෙම හිතුවම තමයි අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හෝ ලක්ෂණ සූත්‍රය හෝ දැනගැනීමෙන් ලැබෙන උතුම් අදහස. උතුම් මාත්‍රකාව, උතුම් ප්‍රයෝජනය ලැබෙන්නේ අනේකෙන්. ඒ නිසා මම හැමෝටම බණ අහන හැමෝටම මම නියම කරනවා ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම ආශ්චර්යමත් කාරණයක්. ඒ ආශ්චර්යමත් කාරණේ දැනගෙන ඉගෙනගෙන අපි බුදුෙම්මා කියන ප්‍රාර්ථනාව ඇතුව බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක බුදුරජාන් වහන්සේගේ උත්තරීතර බුදු ගුණ ගැන මහත් ශ්‍රද්ධාවක් ඇති කරගෙන මහත් ගුණ ගෞරවයක් ඇති කරගෙන ඒ උන්වහන්සේ සසර අනාදිමත් කාලයේ පුරාපු සසර උතුම් ගුණ දහම් දැනගෙන ඒ ගුණ දහම් වලින් හැදලා මිනිහෙක් වෙන්නට ඕනේ මිනිස් කමේ උත්තරීතර தත්වය ඥාණය ඇති කර ගන්නට ඕන ඥානයේ උත්තරීතර தත්වය බුද්ධත්වයේ ලබන්නට ඕනයි කියලා කල්පනා කිරීම තමයි මිනිසෙකු විසින් වෙසක් කාලයේහි වෙසක් මාසයේහි වෙසක් සතියෙහි වෙසක් දවසේහි සිටිය යුතු. ඒක සිතන්නට කියලා ආරාධනා කරන ගමන්ම මම කියන්නට ඕන තව එකක්. මොකද්ද? දෙන්නෙකුට පමණක් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිටනවායි කියලා බුදුරජාණන් වහන්සේ කලින් වදා. ඒ වදාළ වචනේ මම කලින් කිව්වා. මේ බුදුරජාණන් වහන්සේ මේ දවසේ භික්ෂුන් වහන්සේලාට එන්න කියලා අඬ ගැහැව්වා. භික්ෂුන් වහන්සේලාට එන්න කියලා අඬගාව අදාළාම භික්ෂුන් වහන්සේලා ඔක්කොම රැස් වුණා. රැස්වුනහම උන්වහන්සේගේම අදහසින් උන්වහන්සේගේම අදහසින් තින්සිමානි භික්ඛවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි කියලා උන්වහන්සේ මේ දේශනාව ආරම්භ කළා. ඒ ආරම්භ කළේ උන්වහන්සේගේම අදහසින්. මොකද දන්නවද? මහජනයා අතරේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කියවීම දැනීම දැනගැනීම මේ කාලෙ තිබුණා. නොඑක් ආගම් වල නොඑක් විවිධ තරාතිරම් වල මිනිසුන් අතර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කතාව තිබුණා. කතාව තිබුණාට මේක හේතු මොනවද, කර්ම මොනවද, කර්ම සාදෘශ්‍ය මොනවද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ සැකේ මහජනයා අතරටත් තිබුණා, භික්ෂුන් වහන්සේලා අතරටත් තිබුණා. බුදුරජාන් වහන්සේ ඔක සර්වඥතා ඥාණයෙන් දැක්කා. දැක්කලා භික්ෂුන් වහන්සේලාට අඬ ගහලා වදාලා මෙන්න මේවයි. මෙන්න මේවයි. දත්තින්සිමානි භික්ඛවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි. මහණෙනි මෙන්න මේ 32 තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ කියලා උන්වහන්සේ වදාළා. ඒ නිසා ඒවා එකක් එකක් ගැන විස්තර සම්පූර්ණ විස්තර නොකිය එකක් එකක් ගැන මම මතක් කරන්න ඕන කලින්. උන්වහන්සේට තිබුණා ඊටාම යහපත් සුරිපතුල්. ඒකට පාලියෙන් අපේ ලක්ෂණ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සුපටිච්ඨිත පාදතා සුපටිච්ඨිත පාදතා යහපත්ව පිහිටිපා ඇති බව සුපටිච්ඨිත පාදතා කියන්නේ යහපත්ව පිහිටිපා ඇති බව උන්වහන්සේගේ සිරිපතුල් ඊටාම ලස්සනට බොහොම පිළිවෙලට හැඩ ඇතුව කිසි ඇබයක් නැතුව කිසි වරදක් නැතුව හොඳ විදිහට පිහිටි හොඳ සිරිපතුල් තිබිච්ච නිසා සුපතිච්ඡිත පාදතා කියලා කිව්වා. ඒකේ හේතුව එහෙම කාට වුණත් දැන් අපට වුණත් හොඳට හොඳ පා ඇතුව හොඳ කකුල් ඇතුව හොඳ කින්ට පුළුවන්. හොඳ පායතුව ඉන්න එක්කනාට ඒ බඳු තත්වයක් ලැබෙන්නට යම්කිසි හේතුවක් තියෙනවා යම්කිසි කර්මයක් තියෙනවා මොකද්ද ත්‍රිවිධ සුචරිතේ කාය සුචරිතේ වාග් සුචරිතේ මනෝ සුචරිතේ කියන සුචරිතයන්නේ හොඳට නිවැරදිව හරි විදියට සුචරිත ක්‍රියාවල යෙදීමත් දාන සීල භාවනා කියන මේවා හරියාකාර කිරීමත් මව්පියන්ට මහාන මමුණන්ට කුල දෙටුවන්ට කළ යුතු සත්කාර සුදුසු පරිදි නොවැරදි විදිහට. වැරදි විදිහට කරලා ඉන්න ඒ නිසා මේක හැම එකෙම මේ සුදුසු පරිදි නිවැරදි විදිහට කියලා කියන්නේ. ඒ නිසා සුදුසු පරිදි නිවැරදිව කළ නිසා තථාගත බුදුරජාණන් වහන්සේට සුපටිච්චිත පාදතා ඇති වුණා සුපිහිටි පායති බව. ඊගාවට උන්වහන්සේගේ ශ්‍රීපතුල් වල යටිපැත්තේ ශ්‍රීපතුල් වල යටිපැත්තේ චක්‍ර ලක්ෂණ තිබුණා. චක්‍ර ලක්ෂණතා චක්‍ර ලක්ෂණය කියලා කියන්නේ උන්වහන්සේගේ ශ්‍රීපාදයේ යටපැත්ත උස්සලා බැලුවාම හැම පැත්තෙම රවුම් රවුම් රවුම් රවුම් රවුම් හරියට කොම්බු වාගේ උපමා කරන හරියට කරත්ත රෝද වාගේ චක්‍ර ලක්ෂණ. දේ යටිපතුල් වල චක්‍ර ලක්ෂණ. පෙර ජාතිවල බොහෝ දෙනාට හොඳක් වේවා යහපතක් වේවා කියලා බොහෝ දෙනාට හිතසුව පිණිස ක්‍රියා කිරීම නිසා අන්යන්ට බියක් සැකක් ඇති වෙන තැන වෙන අයට බියක් හරි සැකක් හරි ඇති වෙන තැන ඒ බිය සැක දුරු කිරීම සඳහා ක්‍රියා කළ නිසා ඒ අත්තන්ට දැහැමි ආරක්ෂාව සලසා දීපු නිසා සුප්පත් මේ චක්‍ර ලක්ෂණ ශ්‍රීපතුල්ල පිහිටනවා. හැබැයි අපි කෙරුවොත් අපටත් ඒක පිහිටීමට කිසිම ආදාවක් නැහැ. බයක් ඇති වෙච්ච තැන බයෙන් නිදහස් කිරීම, අනුන්ට දුකක් ඇති වෙච්ච තැන දුකින් නිදහස් කිරීම, අන් බොහෝ දෙනාට හිතසුව පිණිස ක්‍රියා කිරීම කියන මේ වගේ දේවල් අපි කෙරුවොත් බුදුරජාන් වහන්සේට පිහිටපු අනන්‍ය සාධාරණ චක්‍ර ලක්ෂණ අපේ උනත් පිහිටන්නට කිසි බාධාවක් කිසි වැරැද්දක් නැහැ. ඒ නිසා අපටත් හිතන්නට පුළුවන්. ඒක පිළිටව ගන්න බලාපොරොත්තුව නෙවෙයි මෙහි තිබිය යුත්තේ. බුදුරජාන් වහන්සේගේ බෝසතාන් වහන්සේගේ තිබුණේ මට චක්‍ර ලක්ෂණ පිළිටාවා. ඒවා පිළිටන්න තමයි මම මේ හොඳට මේ බොහෝ දිනාට හිතසුව වෙනස කටයුතු කරන්නේ. බොහෝ දිනාට අන්‍යයන්ගේ බියසක දුරු කරන්නේ. බොහෝ දිනාට දැහැමි ආරක්ෂාව සලසා දෙන්නේ. මම ඒකට නෙවෙයි ඒකට කරනවායි කියලා කල්පනා. මේ උන්වහන්සේ කලේම ඒවයින් සම්පූර්ණයෙන් ඒ චේතනාවලින් වෙන් වෙලා. ඒ නිසා උන්වහන්සේට ඉබේට ලැබිච්ච ලාභය තමයි චක්‍රවර්තන අපට උනත් ලබන්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ඊගාවට තුන්වෙනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ තුන්වෙනි එක තමයි ආයත පන්හිතා. මේ විරුඹයි කියන එක එකම එක තැනම මොට්ට වෙලා නිකන් ඇඹිලා ඇකිලා මිරිකලා තියෙන එක ලස්සන නෑ. විරුඹ ටිකක් පස්සට දික් වෙලා දිගට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දික් විරුඹ ඇතිමව. කොටස්වත් පයෙහි දිග විලුමක් ඇති බව. විලුම් දෙකම ටිකක් දිගයි. සාමාන්‍ය පයේ පිටිපස්ස පැත්තට එක ලක්ෂණට රවුම් වල දිගට. දික් විලුම් ඇති බව ආයත පන්හිතා. දීගංගුලිතා. අත්වලත් පාවලත් බුදුරජාන් වහන්සේගේ ඇඟිලි දිගයි. සාමාන්‍යයෙන් කොට ඇඟිලි ලක්ෂණයක් නැහැ. කොයි කකුලටවත් කොයි අතටවත් කොට ඇඟිලි කොටට තියෙන ඇඟිලි ලක්ෂණයක් නැහැ. ලක්ෂණම ලක්ෂණ ඇඟිලි හොඳ දිග ලක්ෂණ රවුම් ඇඟිලි. ඒ වගේම බ්‍රහ්මජ්ජු ගත්තතා බ්‍රහ්මුජ්ජු ගත්තතා මහා බ්‍රහ්මයාගේ ශරීරය හරියට කෙලින් මහා බ්‍රහ්මයාගේ ශරීරය හරියට කෙලින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයත් හරියටම ඍජු කෙලින් ඇද නැති ශරීරය අපේ නම් බොහෝ දෙනාගේ බොහෝ දෙනාගේ මොකද 100%ක්ම වැඩි දෙනාගේ ශරීරය යකට මේ අතට නොඑකකට ඇදවිච්ච ශරීරයක් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කිසිසේත් කොයි අතකටවත් හැදෙන්නේ බ්‍රහ්ම ශරීරය වගේ බ්‍රහ්මුජ්ජු ගත්තතා බ්‍රහ්මයාගේ ශරීරය වගේ ඍජු ශරීරයක් ඇති බව. එතකොට මේ දිග විලුම් ඇති බවත් මේ දිග ඇඟිලි ඇති බවත් බ්‍රහ්ම ශරීරය වගේ කෙලින් ඇඟක් ඇති බවත් මේ කියන ලක්ෂණ තුන මේ කියන ලක්ෂණ තුන වෙන කිසිවක් නිසා නෙමෙයි పూర్ව જાතිවල බෝධිසත්ව ආත්මවල හැමදාම ප්‍රාණ වදයෙන් සම්පූර්ණයෙන් වෙන් වුණා. ප්‍රාණ හිංසාවෙන් සම්පූර්ණයෙන් වෙන් වුණා. ඒ වගේම සබ්බ පාන භූත හිතානුකම්පී සබ්බ පාන භූත හිතානුකම්පී සියලු ප්‍රාණ උපන් නූපන් උපදින්නට ඉන්න උපන් උපදින්නට සූදානම් වෙන හැම සතුන් කෙරේ හිතානුකම්පී හිතය හා අනුකම්පාව දෙක හරියාකාර පැවැත්ම බුදුරජාණන් වහන්සේ පෙර බෝසත් ජාතිවල සබ්බ පාන භූත හිතානුකම්පී කියන මේ උතුම් ගුණය ආරක්ෂා කළ නිසා උන්වහන්සේට ආයත පන්හිතා දීගංගුලිතා බ්‍රහ්මුජ්ජුගත්තතා බ්‍රහ්මුජ්ජුගත්තතා කියන මේ උතුම් ගුණ තුන පිහිටියා. ඒ වගේම වහන්සේගේ හතරවෙනි ගුණය හෙවත් හතරවෙනි ශරීර ලක්ෂණය හතරවෙනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණය හතරවෙනි ලක්ෂණය සත්තුසදතා සත්තන උස්ව පිහිටි බව ශරීරයේහි සත්තන උස්ව පිහිටි බව ඒක මිනිහෙකුගේ පුරුෂයෙකුගේ පිරිමියෙකුගේ ශරීර ලක්ෂණයෙහි ඊටාම අලංකාර තත්වයක් හත්තන ශරීරයේ තැන් ස්ථාන හතක් ස්ථාන හතක් උස්ව පිළිwidetildeම හොඳ පිරිමියෙකුගේ පුරුෂ ලක්ෂණයි මොනවාද සත්තන කියලා කියන්නේ ඒ තැන් හත පිටිපතුල් දෙක ඉසිලා තියෙන්න ඕන මිටි වෙලා පාත් වෙලා ඇලිලා තියෙන එක ලස්සන පිටිපතුල් දෙක ඉසිලා තියෙන්න ඕන ඒ වගේම උර දෙක මේ දෙපැත්තේ උර දෙක හරියාකාර ඉසිලා තියෙන්න ඕන දෙල්ලයි කරයි දෙක ඉසිලා තියෙන්න පිටිපතුල් දෙකයි අත්වල පතුල් දෙකයි බෙල්ලයි මේ කුරිස් දෙකයි මේ තැන් හත මේ තැන් හත මෙතන දෙකයි මෙතන දෙකයි මෙතන දෙකයි තුනයි හයයි බෙල්ලයි හතයි මේ හත් තැන උෂ්ණ පීඨ පීඨයට තමයි කියන්නේ සත්තුසදතා ඒක තමයි හතරවෙනි උතුම් ශරීර ලක්ෂණය මේක තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හතරවෙනි ලක්ෂණය සත්තනක් ශරීරයේ උෂ්ණ තිබීම අතුල් පතුල් වල පිටිපතුල් උෂ්ණ තිබීම ඒ වගේම දෙවුර බෙල්ල කර මේවා හරියාකාර තිබීම. මේකට හේතුව මේවා ලැබීමට හේතුව ශක්තිය මොකද්ද? පෙර ජාතිවල මිහිරි දේ අනිත් අයට පරිත්‍යාග කරලා මිහිරි දේ කන්නට දීලා මිහිරි දේෙන් සංග්‍රහ කරලා මිහිරිව අනිත් අය සැනසූ නිසා උන්වහන්සේට මේ සත්පුරුෂදතා කියන මේ උතුම් ශරීර රක්ෂණය ලැබුණා. ඒක දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හතරවෙනි ලක්ෂණය. ඊගාවට මුදු තලුණ හත්ත පාදතා මුදු තලුණ හත්ත පාදතා බොහොම මෘදු බොහොම මොළොක් බොහොම අල්ලපුවාම අත ගෑවුනහම අත ගෑවිච්ච එකනට සනීපයක් මෘදු බවක් දැනෙන. කොහොම හොඳම හොඳ අත්පාලකුණු තිබුණා. මුදු තලුණ හත්ත පාදතා. අල්ලයි පාදකයි කවුරු අත ගෑවත් කාට දැනුණත් කාගේ අඟ අත ගෑවත් කාට මේවා ස්පර්ශ කරලා බලන්න ලැබුණත් ඒක තමයි ඊටාත්ම හොඳ ස්පර්ශ ජනක හොඳම සිනිඳු මෘදු මොළොක් අත්පායති බව. ඒක එකක් ජාල හත් පාදතා ජාල හත් පාදතා. පස්වෙනි එකයි හයවෙනි එකයි. ජාල හත් පාදතා කියලා කියන්නේ හරියට දැල් ගොතාපු දැලකින් ඇඟිලි දික් කළාම ඇඟිලි දිගෑරියාම දැල් වාගේ හරියට පිටින් බලන කෙනෙකුට පේන්නේ නිකන් මේ දැලක් බැඳුනා වගේ මේ ඇඟිලි අතර බැඳීමක් තිබුණා. නමුත් ඒක අනිත් ඒවාට කිසි බාධාවක් නැහැ. ජාල හත් පාදතා අත්වල පාවල ඇඟිලිවල දැල් වගේ අර මේ අත්තු දන්නවා සමහර විට මේ තාරාවුන්ගේ හංසයින්ගේ තියෙනවා අර ඉංග්‍රීසියෙන් කියන්නේ වෙබ් ෆුටඩ් කියලා දැල් පා කියලා ඒ වගේ බුදුරජාන් වහන්සේගේ අතුල්පතුල් වල තැඟිලි වල තිබුණ හරියට ඒ වගේ ලක්ෂණයක්. හැබැයි ඒක අල්ලන්න දෙන්න ගන්න අරවට මට කිසි බාධාවක් නැහැ. ජාන හත්ත පාදතා. මේවා ලැබුණේ මේ උතුම් ගතිගුණ ලැබුණේ වෙන කිසිවක් නිසා මේ පෙර ආත්ම භාවවල දාන ප්‍රිය වචන අර්ථචර්යා යන සතර සංග්‍රහ වස්තුව. දාන, ප්‍රිය වචන, අර්ථචර්යා කියන මේ සතර සංග්‍රහ වස්තුව. හරියාකාර හොඳට කැමැත්තෙන්ම මහජනයාට සංග්‍රහ කරන නිසා දාන, ප්‍රිය වචන, අර්ථචර්යා කියන මේ කරුණු හතරෙන් හොඳට මහජනයාට සංග්‍රහ කරන නිසා මේ මුදු තලුණ හත්පාදතා, ජාල හත්පාදතා ඊතා මොලොක් අත්පා හා දැල් කවුළු බඳු අත්පා ඇති බව බුදුරජාන් වහන්සේට ලැබුණේ ඒ උතුම් පින්කම් බලයෙන්. අපි කල්පනා කරන්න ඕනේ මෘදු තුරුණු අත්පා ඇතිව මෘදු මොලොක් අත්පා ඇතිව උපදින්නට නම් ඒ බඳු ආය කරන්නට ඕන. කරන්නේ ඒ වගේ පින්කම්. දාන ප්‍රයෝජන අත්වර්ය සමානාත්මතාව කියන මේ කරුණ වලින් අනුන්ට සංග්‍රහ කෙරුවොත් නැත්තන්ට හොඳ හොඳ පා හොඳ ආකාර ලැබෙනවා. ඒකයි මේකේ සෞදෘශ සමාන ඒ වගේම කළ දෙයට සමානව ලැබෙන විපාකය. ඒ නිසා මුදු තරුණ හත්ත පාදතා කියන මේ උතුම් උතුම් ශරීර ලක්ෂණ දෙක. ඊට උස්සංක පාදතා උද්ධංග ලෝමතා. උස්සංක පාදතා උද්ධග්ග ලෝමතා. බුදුරජාන් වහන්සේගේ මේ ගොක්මස ශරීරයේහි ගොක්මසයි කියලා කියන්නේ ධනින් ඉහළ කෑල්ල මේ මස්පුරිච්ච කොටස. ඊ타මත්ම යහපත් හොඳට හොඳ ආකාර රවුම්ව ලස්සනට හිටියා ලස්සනව පිහිටියා සමහර විට උපමාවට උදාහරණයට කියනවා සංදේශ කාව්‍යවල එහෙම කියනවා ওই දෙවියන්ගේ පාහෙම විස්තර කරනකොට ලස්සනට හරියට හොඳට රවුම්ව මිහිඟු බෙරයක් වගේ හිටියා කියලා අනේ වගේ උස්සංක පාදතා ඒ සිරිපත්තුල් හෙවත් කකුල් බුදුරජාන් වහන්සේගේ යටිපත් ඉඳලා උඩහට කෑල්ල ඊටාම ලස්සනට හොඳට උස්ස නැගලා හිටපු රවුම් වෙච්ච හොඳ පා ඇති බව ඒ වගේම උද්දග්ග ලෝමතා. අපි කිසි කෙනෙකුට ලෝකේ ඉන්න කිසි කෙනෙකුට සාධේ කරන්නවත් කියන්නවත් බෑ. අපේ ලොන් ෂේර්ම හරියට කෙලින්ම කෙලින් අතටම පිහිටලා තියෙන ලොන් මවිල් අපේ ශරීරේ පිහිටලා තියෙනවා කියලා කාටවත්වත් වෙන කෙනෙකුට අභියෝග කරන්න බෑ. මේ බලන්න මගේ මවිල් හරියට මෙහෙම පිහිටලා තියෙන හරියට කෙලින්. කිසි අධයක් නැතුව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය බලවම හැම මවිලක්ම හැම මවිලක්ම ශරීරෙ හිතෙන හැම කිස් ගහක්ම හැම එකක්ම හරියට උඩු කුරුව හැරිලා ඒ අවශ්‍ය දන් දේවා වකුටු වල රවුම් වල තියෙනවා. ඒ නිසා උද්දග්ග ලෝමතා කියන මේ උතුම් ගතිය උතුම් ශරීර ලක්ෂණය බුදුරජාන් වහන්සේට පමණක් සාධාරණයි. මොකද මේකට හේතුව පෙර ජාතිවල පාරමිතා පුරණ කාලයේ අර්ථනිශ්‍රිත ධර්මනිශ්‍රිත වචනම පමණක් කතා කරේ. අර්ථයක් තියෙන ධර්මයක් තියෙන උතුම් වචනයක් පමණක්මයි. නිකන් නාස්තිය ඔහේ ආවට බෙඩමලු කතාවල් කවදාවත් කිසිදාක් කිසි තැනක බුදුරජාන් වහන්සේ බෝසත් කාලේ ව්‍යවහාර කළේ නැහැ. ඒක නිසා මේ පිරුණු ගොප් මස ඇති පා ඇති බවත් උඹකුරුව පිහිටි ලොම්මැති බවක් කියන මේ දෙක උස්සංකපාදතා උද්ධග්ග ලෝමතා කියන මේ අපූර්ව ආශ්චර්ය ශරීර ලක්ෂණ දෙක දෙතිස් මහා පුරුෂ ලක්ෂණනේ මේ ශරීර ලක්ෂණ දෙක මාංශයේ ශරීරයේ පිහිටිය. ඊගාට හේනි ජංගතා සමහර විට අපේ බෞද්ධ ඇත්තවත් මේ ඔක්කොම කියෝලා දැනගෙන අර්ථ වශයෙන් තේරුම් වශයෙන් දැනගෙන නැහැ. මේ විසක් කාලේ බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන දැන ගැනීම බුද්ධ ලම්බන ප්‍රීතිය ලැබීමට හොඳ කාරණයක් කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා මේ ඒනි ජංගතා ඒනි ජංගතා කියලා කියන්නේ ඕලුමුවෝ කියලා අපේ රටෙත් ඉන්නවා වෙන රටවල් වලත් ඉන්නවා නම නම් ඕලුමුවෝ කියලා සමහර වෙන රටවල් වල නෑ අපේ රටේ ව්‍යවහාරයට දැනගැනීමට ඉන්දියාවේ දැනගැනීමට ව්‍යවහාරයට ඕලුමුවෝ ඔවුන්ගේ මේ ජංගා කලව ප්‍රදේශය හරියටම මේ ලස්සනට රවුම් වල හරි විදිහකට ක්‍රමානුකූලව පීටි කෙන්න. හරියටම බුදුරජාන් වහන්සේගේ කෙන්නාත් හරියට ඕළුමුවන්ගේ කෙන්නා වගේ කියලා අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මේ දික්ෂංගේ අටුවාවෙත් සමංගල විලාසිනී දික්ෂංගේ අටුවාවෙත් ඒ බව එහෙම සඳහන් වෙලා තියෙනවා. මක්නිසාද? ඒ ලක්ෂණය, ඒ ශරීර ලක්ෂණය ලබන්නට පුළුවන් වෙන්නේ පෙර જાතිවල ශිල්පහා විද්‍යා උගන්වා ලෝවස්සා සුචරිතේහි යොදවපු නිසා. පෙර ඉස්සර බෝධිසත්ව ආත්මවල බෝසතාන් වහන්සේ කළේ මොනවද? අනුන්ට ශිල්පය ඉගෙනනවා, අනුන්ට විද්‍යාව ඉගෙනනවා. ශිල්පයක් විද්‍යාවත් හරියාකාර නොවනවා, හරි විදිහට කෙලින් ගන්න නිසා මේ ඒනි ජංගතා කියන උතුම් ගුණය, උතුම් ශරීර ලක්ෂණය බුදුරජාන් වහන්සේගේ ශාරීරියේ පිහිටියා. ඒක නිසා අනිත් අය කල්පනා කරන්න මේක බලලා මේක බලලා අපිත් උගන්වනකොට උගන්වන එක්කෙනා උගන්වන්නට ඕනේ වෙන කිසි බලාපොරොත්තුවක් නැතුව, ලාභ අපේක්ෂාවක් නැතුව, වෙන බලාපොරොත්තුවක් නැතුව අනුන්ට සමාන අසමානකම් බලන්නේ නැතුව හැමෝටම පොදුවේ උගන්වන්නට උන උගන්වන්නක විද්‍යාවත් ශාස්ත්‍රයත් කියන මේ දෙකම හරියාකාර උගන්වන්නට ඕන කියලා හැම විටම මතක තබා ගන්නට නෑ මේ බුදුගුණේ දිහා බලන්න. ඒක නිසා ඒ නිජංගතා ඊගාවට ඊටාම ලස්සන දෙයක් සුඛමත් චවිතා සුඛමත් චවිතා සියුම්ම සියුම් ශරීර සිවියක් ශරීරයේ මේ පිටපැත්තේ හැම ඊටාම සියුම් ඊටාම සියුම් කොහොමද කියලා කිව්වොත් ඇතුලේ තියෙන නහර පේන තරම් වීදුරු කවරයක් වාගේ හැදෙට වීදුරුවකින් වහපු කවරයක් වාගේ ඇතුළත පේන තරම් ඊටාම සියුම් ඒ සියුම් පමණක්මත් නෙවෙයි උන්වහන්සේගේ මේ සුකුමත් චවිතාව ලැබුණේ කොහොමද මේක ස්වර්ණ වර්ණයි ස්වර්ණ වර්ණයි රත්‍රන් පාටයි සියුම් හැම ඒක රත්තරන් පාටයි. රත්තරන් පාටයි කියලා අපි සමහර විට සියුම් හමක් තියෙන ඇත්ත දැකලා අපි සමහර හරියට කෙහෙල් දැල්ල වගේ කෙනාගේ හම. කෙහෙල් දැල්ල වගේ බොහොම සියුම් හමක් නේද කියලා අපි ගම්බද ව්‍යවහාරයට කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිට හම හරියට මුකුත් නෑ හරියටම සියුම්ම සියුම්. ඊ타මත්ම සිව්විදුරු කවරයක් වගේ බොහොම සියුම් සිවියක් ලැබලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් එකක් වගේ. මොකද හේතුව? එහෙම දෙයක් ලබන්න හේතුව මොකද? මාන්නයක් නැතුව, දර්පයක් නැතුව, ආඩම්බරයක් නැතුව විවිධ මහාන බමුණන් ළඟට ගිහිල්ලා නොඑක් જાතිවල අනේ ඔයා Hinduකාරයෙක්, ඔයා ක්‍රිස්තියානියෙක් කෙනෙක්, ඔයා ආර්යයි මෙයයි කියලා එහෙම මොකක්වත් නැතුව විවිධ මහාන බමුණන් හම්බ වෙලා තියෙන්නේ කිසිම මාන දර්පාදියක් නැතුව. ඒ ඇත්තන් ගාවට ගිහිල්ලා මොකද්ද කරන්න ඕන මගෙන් අවශ්‍ය මොනවද මොනවද මට කර දෙන්න පුළුවන් මගෙන් අවශ්‍ය උපකාර මොනවද කියලා විවිධ මහාන බමුණන් හම්බ වෙලා ඒ ඇත්තන්ට පුදුම විදිහට සැලකුවා. ඒ නිසා අර සුකුමච්ඡවිය හෙවත් සුකුමච්ඡවිතා කියන මේ උතුම් බුදු ගුණය නිසා ඕන මහ දූවිලි ගොඩක බුදුරජාන් වහන්සේ වැඩියත් කවදාවත් දූවිලි පොඩක් ශරීරයේ ගෑවෙන්නේ මොකද අර සිවුම් සිවි ඇති ශරීරයේ දූවිලි ගෑවුනොත් ඒව සේරම ඉබේට පිහදමිලා යනවා ඉබේට තල්ලු වෙලා යනවා රඳන්නේ නැහැ අපේ ඇඟේ වගේ අපේ ඇඟේ දාඩියේ තෙත ආදී තෙත තියෙනවා දූවිලි පොඩ්ඩක් ගෑවුනොත් දෙගුණයක් තුන්ගුණයක් ඕක මුදුනේ රඳනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පමණක් මේ සුකුම චවිතා කියන උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණය නිසා කවදාවත් බුදුරජාන් වහන්සේගේ ශරීරයේ පිටපැත්තේ කුණු ගඳන්නේ නැහැ, කුණු ගෑවෙන්නේ නැහැ, කුණු අල්ලන්නේ නැහැ, දූවිලි අල්ලන්නේ නැහැ සුකුමච්චවිතාව නිසා. ඒකම මේ උතුම් ක්‍රියාව නිසා මාන දර්පාදියක් නැතුව අන්‍ය මහාන බමුණන් හම්බ වෙලා එයත්න්ට කලමනා නොකල නොකලමනා වග විභාග කරපු නිසා උන්වහන්සේට ලැබුණ ප්‍රඥාව විශාලයි විශිෂ්ටයි. ඔය අතුල්‍ය නුවණ ලැබුණයි කියලා කියන්නේ මේ උතුම් පින්කම් කරපු නිසා. පුතුපඤ්ඤ, භාසපඤ්ඤ, ජවනපඤ්ඤ, තික්ඛපඤ්ඤ, නිබ්බේධිකපඤ්ඤ කියන මහා ප්‍රඥා හම්බුනේ මෙන්න මේ වැඩ කරපු නිසා. අපි ඒ නිසා බෞද්ධයින් වශයෙන් වෙසක් කාලයේ වශයෙන් බුදුරජාන් වහන්සේගේ බුදුගුණ දන්න අය වශයෙන් බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දන්න අය වශයෙන් අන්නේ මහාන බමුණන් හම්බුනාම අපි සමානව සලකලා ආදරයෙන් සලකලා මාන දර්පෝලින් වෙන්වල සලකලා ඒත් අංගේ සුදුසු කටයුතු මොනවද මට කරන්න පුළුවන් මොනවද මට කරන්න පුළුවන් උදව්ව මොනවද මට කරන්න පුළුවන් උපකාරය කියලා අහලා ළඟට කිට්ටු වෙලා ඒ ඇත්තන් හංග සාකච්ඡා කරලා ඒ ඇත්තන්ගේ தත්වයට අනුව ක්‍රියා කිරීමෙන් තමයි ඕන කෙනෙකුට බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලේ අපිට ආදර්ශ දීලා තියෙනවා. දැන් නම් එහෙම නෑ අපි තාප්ප බඳගෙන කිට් වෙන්න බෑ. අනිත් ආගමකට අනිත් ශාස්ත්‍ර කෙනෙකුට අනිත් දර්ශනයක් කරන කෙනෙකුට අනිත් විවිධ වෙන මත ධර්ම කිසි කෙනෙකුට කිට් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තාප්ප බඳගෙන. එහෙම නැහැ. බෝසතාණන් වහන්සේ අපට උපකාර කරලා තියෙනවා. බෝසතාණන් වහන්සේ ආදර්ශ දීලා තියෙනවා. මෙහෙමයි කරන්න. මෙහෙමයි හැසිරෙන්න ඕන කියලා. ඒ නිසා උන්වහන්සේ ඒ අතුල්‍ය අසාධාරණ හැසිරීම් කරලා අතුල්‍ය නුවණ ලැබුවා. ඒ වගේම මහා නුවණ ලැබුවා. ඒ වගේම වහා වැටෙන නුවණ ලැබුවා. ඒ වගේම තීක්ෂණ නුවණ ලැබුවා. ඒවයි අපි ඉගෙන ගන්න ඕනේ. මේවා ලබන්න මෙන්න මෙහෙම දේ කරන්න ඕනේ කියලා. ඒගාවට සුවන්න වන්නත. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක තමයි සුවන්න වන්නත. සුවන්න වන්නත කියන්නේ රත්තරම් පාටයි. බුදුරජාණන් වහන්සේ දැක්කහම රත්තරන් පාටයි. ඕනකම දැක්කම අනේ බුදුහාමුදුරන්ගේ ලස්සන රත්තරන් පාටනේ කියලා කියනවා රත්තරන් පාටයි. අර මහා කාශ්‍යප හඳුරු කච්චායන හඳුරු රත්තරන් පාටයි. රත්තරන් පාටයි. ඒ නිසා සුවන්න වන්නතා පෙර જાතිවල පෙර જાතිවල පුදුම විදියට වෙන කෙනෙකුට කියන්න බැරි වෙන විදියට කිපෙන්නේ නැහැ කොච්චර දෙයක් ඒවා. පුදුම විදිය. සමහර විට සමහර ඇත්තන්ට බොහොම ඩිංගෙන් බොහොම සුළු කාරණෙන් කිපෙනවා. භෝෂතන් වහන්සේ ඉස්සර ජාතිවල මොන කාරණයකටවත් කිපුණේ නැහැ. කිසිම කෙනෙකුට කිපෙ නැතුව අනුන්ට විරුද්ධව පරුස වචනයක් පාවිච්චි කරන්නේ නැතුව අනුන්ට බනින්නේ නැතුව අනුන් එක්ක නොසතුටටපත් වෙන්නේ නැතුව හොඳාකාර බොහෝමත්ම හොඳට අනුන් හා සමග හැසුරුණා අනුන් හා සමග සහජීවනයේ කියනක හොඳාකාර කෙරුවා. ඒ කරපු ආනිසංසය නිසා තමයි සුවන්න වන්නතා. ලස්සන වර්ණවත් තමක් ලැබෙන්නේ ස්වර්ණ වර්ණතාවෙන් ලස්සන ඡවියක් ලැබෙන්න වෙන කිසිවකින් නෙමෙයි අනුන් හා සමග සමානාත්මතාවයෙන් හොඳට සතුටින් ජීවත් වීම. ඊගාවට තව එකක් ලෝකයේ අන්තිම ආශ්චර්ය දුර්ලභ දුර්ලභම දෙයක් කෝසෝහිත වත්ත ගුහිත කෝසෝහිත වත්ත ගුහිත මේ මේක අපි සීල දනාටම පුරුෂයින්ට පිරිමින්ට පිටින එක් ලක්ෂණයක් ඒ ලක්ෂණය බෝසතාණන් වහන්සේට බුදුරජාන් වහන්සේට පිටි අනිත් අයට වගේ නෙමෙයි ඒක ශරීරයෙන් බැහැර වෙච්ච පිට වෙච්ච අතපය වගේ එල්ලිච්ච වස්තුවක් හැටියට නෙමෙයි ඒක ශරීරයේ එක්තරා කෝෂයක සංගවිච්ච සංගවිලදිනවා කෝසෝ හිතවත් වූයේත. ඒක උතුම් ශරීර ලක්ෂණයක් ආශ්චර්ය අద్భుත ලක්ෂණයක්. ආශ්චර්ය අద్భుත ලක්ෂණයක් කෝසෝ හිතවත් වූයේත. නිග්‍රෝධ පරිමණ්ඩලතා. නිග්‍රෝධ පරිමණ්ඩලතා කියලා කියන්නේ හරියට වට ශරීරයක්. නුග ගහක් වටට හිටියා වගේ වට ශරීරයක් නිග්‍රෝධ පරිමණ්ඩලතා. ආජානු මණ්ඩල හත්තතා. ආජානු මණ්ඩල හත්තතා කියලා කියන්නේ හරියට කෙලින් ඉඳලා. එක එක එක එක අඟල් කාලක එක එක කලපීරුවක වෙනසක් නැතුව ශරීරය හරියට කෙලින් තියලා අත පාත දැම්මාම හරියට ධනිෂ් දෙක අත ගන්න පුළුවන්. ඒක ලෝකෙ පුදුම කලාතුරකින් මිනිහෙකුට මේ කියන කාරණා ඔක්කොම පුදුම කලාතුරකින් පීඩන්නේ මේකත් බුදුරජාන් වහන්සේගේ විශේෂ ලක්ෂණය. ආජානු මණ්ඩල හත්තතා ධන තෙක් දික් වෙන අත්ඇති බව. ආජානු මණ්ඩල හත්තතා. ඒ නිසා මේවා ලැබෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශරීරයේ භවයයි. උන්වහන්සේගේ ශරීරයේ අතින් භවයයි. උන්වහන්සේගේ ශරීරයත් භවයයි, භවයත් භවයයි. දෙකම එකයි. ඒකට කියන්නේ ව්‍යාම මත්ත කලෙබර. ඒ බුදුරජාන් වහන්සේගේ බුදු ශරීරය හරියටම අභයයි. උන්වහන්සේගේ අතින් හරියටම භවයයි අඟලක් කාලක් මොකක්වත් වෙනසක් නැතුව. ඒකද කියනවා නිග්‍රෝධ පරිවන්දලතා ආජානු ආජානු ආජානු හත්තතා ආජානු මණ්ඩල හත්තතා මේ බඹයක් පමණ තියෙන ශරීරයේ බඹයක් පමණ දිග ඇති අධික හරියාකාර පුදුම විදිහට එක සමානව තියෙනවා කියන එකයි කියන්න ඕන කරන්නේ. ඒ නිසා ආජානු මණ්ඩල හත් මේ බුදුරජාන් වහන්සේ මේක ලැබුවේ පුරාණ කාලයේහි පුරාණ කාලයේහි පුරාණ ආත්ම භාවවල ආර්ය ධනයන්ගෙන් අනුන්ට සංග්‍රහ කරන නිසා ආර්ය ධනය කියලා කියන්නේ සද්ධාදී ආර්ය ධන හතෙන් අනුන්ට සංග්‍රහ කරන නිසා ඊගාවට සීහ පුබ්බද්ධ කායතා සිංහයාගේ ඉස්සරහ පැත්ත හරියටම පිරිච්ච වට වෙච්ච ශරීරයක් බුදුරජාන් වහන්සේගේ පූර්ව අර්ධ කායේ සිංහයේ ශරීරය වගේ මේ එකක් එකක් ලබාපු කාරණා කියන්නට දැන් වෙලාව මදි වේගෙන යන ඔර්ලෝසුව කියනවා දැන් ඉක්මන් කරන්නයි කියලා තව මිනිත්තු සල්පයි තියෙන කියලා නිසා නම් පමණක් කියලා මේ කාරණේ ඉක්මන් කරනවා අවසානයේට ධර්මදේශනාවේ අවසානයේට මම මේ අත්තන්ට මේ කාරණාවට අවශ්‍ය ඊටාම උතුම් කාරණයක් පෙන්වලා දෙනවා ඒ නිසා මේ මිනිත්තු සල්පය මම පාවිච්චි කරනවා නම් පමණක් කියලා දෙන්න සීල පුබ්බද්ද කාය මම දැන් කිව්වා චිත්තන්ත රංශතා පිට දෑලවර හොඳටම පිටයි දෑලවරයි කියන මේ දෙක හොඳට පිරලා වට වෙලා සම සමව පවතින ඒ දෙක බුදුරජාන් වහන්සේගේ උතුම් ගතියක්. අනිත් එක සමවත්තක්ඛන්දතා. සමවත්තක්ඛන්දතා කියලා කියන්නේ සමව වට වූ ග්‍රීවයක් ඇති බව. මේ බෙල්ල හරියට බෙරයක් රවුම් වගේ ග්‍රීවය බෙල්ල හරියාකාර වටයි. ඒ නිසා උන්වහන්සේ සමවත්තක්ඛන්දතා කියන උතුම් විස් මහා පුරුෂ ලක්ෂණෙන් එකක් සම්පූර්ණ කළා. ඒකට රසග්ග සංගිතා රසග්ග සංගිතා කියලා කියන්නේ හොඳටම උන්වහන්සේට ග්‍රීවයට නැත්නම් කටට යම්කිසි රසයක් දැනුණාම මේ ශරීරයේහි රස බාර ගන්න නහරවල් තියෙනවා. රස බාර ගන්න. ලුණු රස, තිත්ත රස, පිටි රස, කුළු රස. ඒවා සේරම. සමහර ඇත්තන්ගේ එක එක නහර දුර්වලව යම් යම් පැතිවලට හරියට යම්කිසි රසයක් ශරීරයට ගන්නකොටම මුඛයේ තබනකොටම ඒ 700ක් රස නහර මතුවලා ඇවිදින් ඒ ඒ රස, ඒ ඒ ද්‍රව, ඒ ඒ ඕජා පිළිගන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒක ඔක්කොටම නෑ. අපි හැමෝටම නෑ. කලාතුරකින් කෙනෙකුට ඒක පිළිගන්නේ. ඒක බුදු කෙනෙකුට තමයි විශේෂයෙන් එක්ක චක්‍රවර්ති රාජ කෙනෙකුට. මේ රසග්ග සංගතා රසනහර තෙලින් හිටින බව. ඒගාවට අබිනීර නෙත්තත. අබිනීර නෙත්තත කියන්නේ ඊටාම නිල්වන් නේත්‍ර ඇති බව. ඊටාම ලස්සන නිල් පාට ඇස් ඇති බව. බුදුරජාන් වහන්සේගේ නෙත් නිල්ම නිල් පාටයි. නිල් පාටයි කිව්වහම මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක් විසඳලා දෙන්න. මොකද්ද? අපේ මුගලන් හාමුදුරන්ගේ පින්තූරය ඇඳපු විහාරයක් යන්තරමක් නැත්තම් ලංකාවේ හැමතැනම නිල් පාටයි. ඒතර නිල් පින්සලෙන් නිල් පාට ගන්නවා. විශ්වදේයන්ගේ පින්තූරයක් හදාපු තැනක් නැත්තම් නිල් පාට නිල් පින්සලෙන් ගන්නවා. ඕකට හේතුව පරණ හිටපු හාමුදුරු නිගණ්ඩු අපේ පාළි නිගණ්ඩුවේ තියෙනවා නීලෝ, කන්නෝ, සිතෝ, කාලෝ, මේචකෝ, සාම, සාමලෝ. වලාකුළක් බලමු අපි නිල් කියලා වර්ණනා කරනවා. නිල් කියලා කියනවා වලාකුළ හොඳ කළු පාටයි. හොඳටම කළු පාටයි. මුගලන් හාමුදුරුවොත් කළු පාටයි, දිව්‍ය ලෝකෙම්ම විසඳියොත් කළු පාටයි. ඔය දෙන්නම කළු පාටයි. නිල් කියන එක කළු වර්ණයේ විශේෂයක්. කළු පාට විශේෂයක්. නිල් කියන එක අපේ රටේ සිත්තරා මුගලන් හාමුදුරුවන්ගේ තැඟි ගහලා පෙන්නවා කළු පාට මුගලන් හාමුදුරුවෝ නිල් පාට කරලා. නිල් පාට හවක් තියෙන මිනිස්සු කොහෙද මන් දන්නේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරයේ නම් තියෙනවා ඔය සුවන් වන්න සුවන්න වන්නතා කියන එක රන්වන් පාට දැනුත් ඉන්නවනේ ඒ කාශ්මීරි පැත්තේ රත්තරන් පාට මිනිස්සු සමහර පළාත් වල ඉන්නවනේ සමහර තැන් වල අපට හම්බ වෙනවා නමුත් නිල් පාට මිනිස්සු නම් ලෝකෙ කොතනකවත් හම්බ වෙන්නේ ඒ හින්දා බුදුරජාන් වහන්සේගේ අස් නිල් පාටයි කියන්නේ අස් නිල් පාටයි කියන්නේ අනේ නිසා හොඳටම කල්පනාවට ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ අභි අභිනී අති අභිනීල නිත්‍යතා ගෝපකුමතා උන්හිස සීසතා ඒක ලෝමතා ඒක ඒක ලෝමතා චත්තාලීස දන්තා අවිවර දන්තතා අහූත ජීවතා බ්‍රහ්මස්වරතා කියන මේවා සීහ හනුතා කියන මේ ලකුණු 32 බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම වෙන කිසි කෙනෙකුට නෑ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමණක් පිටන අපූර්ව ආශ්චර්ය ලක්ෂණ මම කාරණා කීපයක් කියන්නම් කියලා බණ අවසන් කරන්න ඉස්සලා මිනිත්තු දෙකයි කියලා මට දැන් පේනවා වෙලාව ඒක නිසා මම කියන්න ඕනේ මම කියන්න ඕනේ මෙන්න මේක හැම දිනෙකම කල්පනා කරන්න ඕන කරන්නේ ආශ්චර්ය අద్భుත පුද්ගලයෙක් ඉපදිච්ච මේ දවසේ මේ ආශ්චර්යමත් ලක්ෂණ ලැබුවේ වෙන කිසිවක් නිසා නෙමෙයි పూర్ව ආත්මවලදී තමන් කරපු හොඳ යහපත් කර්ම නිසා අනාගතයට අපිත් කරන්න ඕන කරන්නේ මොකද්ද බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහය බලලා අපට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 15 වේවා කියලා හිතුවොත් හිතන්න ඕන කරන්නේ ඒවට කරපු අනුයුක්ත කර්ම ඒහා සමාග සදෘශ කර්ම ඒහා සමානව බුදුරජාන් වහන්සේ කරපු කර්ම වගේ උතුම් දේ අපි කරලා මේ වෙසක් කාලයේදී උතුම් දේ කරලා ඒ උතුම් දේ නිසා වෙසක් කාලයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා. ඒ ගන්නවත් එක්කම වෙසක් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු අතරින් මිනිස්කම් දිනු කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ ඉපදිච්ච හැම ආත්මයකම මිනිස්කම් දිනු කරලා මිනිස්කම් වලින් තමයි මේ සේරම කාරණා කරලා තියෙන්නේ. ඒක නිසා මම අවවාද කරනවා හැම දිනාටම ලක්ෂණ සූත්‍රයේ මාතෘකාව යටතේ උතුම් ගුණධර්ම පුරුදු කරලා උතුම් කර්ම පුරුදු කරලා උතුම් සිල්වත්කම් පුරුදු කරලා උතුම් ගුණවත්කම් පුරුදු කරලා උතුම් කරුණාව පුරුදු කරලා උතුම් දයාව පුරුදු කරලා උතුම් මෛත්‍රිය පුරුදු කරලා ඒ පුරුද්ද නිසා සසර වසනාතුරු අපට උතුම් ශරීර ලක්ෂණ ලැබේවා අවසානයේහි මේ සියලු දේ නැති කරලා සියලු ක්ලේශයන් නැති කරලා, සියලු දුක් නැති කරලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සදාකාලික සැපැති අති උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියට මේ උතුම් බුදුගුණ වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාශත්ථාච මුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්ථාච මුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්ථාච මුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ධර්ම ශ්‍රවණේ නිසා හැමදිනාට අමා මහ නිවන් සැප ලැබේ වේවා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ දූනාගහ පුරාණ ශ්‍රීමා බෝධි විහාරාධිපතිව වැඩ විසූ කොළඹ නවකෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රාචාර්ය පූජ්‍යපාද හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ ඔබ සැමට සිත්පතා ආර්ය කිරි බැතිබර දායකත්වයෙන් දිනපතා උදෑසන 5ට ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදු බණ